තෙරුවන් සරණයි. අපි සතිපට්ඨාන දේශනා මාලාව තමයි මේ ටික ටික විස්තර කරගෙන යන්නේ. අපි ගිය වතාවේ මේ සතිය කියන එක සතිපට්ඨානය කියන එක පුරුදු කරන්න අවශ්‍ය වෙන ප්‍රධාන ගුණධර්ම ටිකෙන් ආතාපි ගුණය ගැන යම් ප්‍රමාණයකට විස්තර කරා. ඉතින් අපි දැන් ඒක විස්තර කරේ <clears throat> කායේ කායානුපස්සී විහෙරති කායේහි කය අනුව සැබෑවටම කය කියන්නේ මොකක්ද කියන එක. අන්න ඒ විදිහට දකින සුළුව වාසය කරන්න මේ ගුණ ටික ඕනි කියන එක. ඔය විදිහටමයි වේදනාසු වේදනානුපස්සී විහෙරති චitteසු චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන එකටත් ඔය විදිහටම තමයි කාරණා ටික ගැලපෙලා එන්නේ. ඉතින් අපි මේ දැනට මුලින්ම කයෙහි කය අනුව බලන සුළුව ඒකට තමයි අපි මුල් මුල් තැන දිගෙන කතා කරගෙන යන්නේ. අපි පසුව අනිත් වේදනා, චිත්ත, ධම්ම කියන කාරණා ගැන පසුවට කතා කරමු. ඉතින් දැන් අපි දැන් මේ කියාගෙන යන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ කාරණා ටිකනේ අපි මේ හිමින් විස්තර කරගෙන යන්නේ. ඉතින් මුලින්ම අපි දැන් මේ කරගෙන යන්නේ කය සම්බන්ධව සිහිය පවත්වන හැටි මුලින්ම. එතනදී අපි හිතමු උදාහරණයක් විදියට අපිට කය පවතින ඕනම ඉරියව්වකට සිහිය පිහිටවන්න පුළුවන්. ඒකේ සිහිය පිහිටවන ආකාර වශයෙන් තමයි අපි පරයන්ක භාවනාව, සක්මන් භාවනාව සහ එදිනෙදා වශයෙන් කියලා ප්‍රධාන කාණ්ඩ තුනකට විපස්සනා ලෝකෙ බෙදන්නේ. මේ කය සම්බන්ධ සිහිය පවත්වන හැටි. ඉතින් අපි ගත්තොත් පරයන්කය ඉඳගෙන කරන භාවනාවකදී ඉතින් ඒක කියන්නේ අපි නිසීදති පල්ලංකම් ආභුචිත්වා එහෙම අපි පටන් ගන්නෙ. ඉතින් අපි හිතමු අපි දැන් පරයන්ක භාවනාවකට සූදානම් වෙන්නේ කියලා. එතකොට මූලික අරමුණ වශයෙන් අපිට අරමුණක් තියෙන්න ඕනි පරයන්කේදී. ඉතින් ගොඩක් වෙලාවට එක එකිනෙකාගේ චරිත ස්වභාව අනුව සංසාර පුරුදු අනුව සමහරුන්ට හුස්ම තමයි වැටෙන්නේ සමහරුන්ට බඩේ පිම්බීම හැකිලිම අහුවෙන්නේ. මේ මොකක් වුණත් නිසිදති පල්ලංකම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හොඳ ඍජුවට පරයන්කේ හොඳට කඳ ඍජුව තියාගෙන ඉඳ ගන්න ඕනේ. මේක මුලින්ම අවශ්‍යයි. ගොඩාක් අය මේක විශේෂයෙන් ලංකාවේ බෞද්ධයෝ මේකට සැලකිල්ලක් දක්වන්නේ අයිස් ගහනවා. ලේසියට පාසුවට නිවන් දකින්න ෂණික කෙටි ක්‍රමනේ අපේ රටේ අය හොයන්නේ. හැබැයි ඉතින් ෂණික ඔය හතු පිපෙනවා වගේ මුලින්ම ලස්සනක්, පෙනුමක්, සුන්දරත්වයක් තියෙන්න පුළුවන් ওই ෂණික කෙටි ක්‍රමවල. කල් අල්ලන්නේ වැඩි කල් යන කලින් බිඳෙනවා. ඒක හොඳට මතක තියාගන්න. නිවන් දකින්න ශනික ක්‍රම හොයාගෙන යන අයට කෙලවරක් දකින්න හම්බ වෙන්නේ නැහැ වැඩි කල් යන්න කලින්. ඒවා විනාශ වෙනවා. ඒ නිසා මේ හෙමින් මේක ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. භාගතුන් වහන්සේ දේශනා කරේ. ඉතින් මේ පරයන්කය කියන එක අපි මේ හිතනවා වගේ එකක් නෙමෙයි. ඒක පුදුම තරම් අධ්‍යාත්මික කාරණයක්. අධ්‍යාත්මය දියුණු කරන්න තියෙන කාරණයක්. ආසනයේ පහසුව අපිට අවශ්‍යයි. එහෙම නැත්තම් මුලද මුල ඉඳලම ඉඳගත්තු වෙලේ ඉඳලම අපිට විශාල අපහසුතා එනවා. ඉතින් මේ මේකට අපේ ලොකු සාංශේ ලස්සන වචන ටිකක් කියනවා මේ පට්ටල වෙලා ඉඳ ගන්නවා. ඉඳුම් හිටුම් පහසුකම දෙනවා. ඒ කියන්නේ මේ ඔබට තේරෙන්න කිව්වොත් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙනුත් අපිට නිවීමක් එනවද මනසට. උලක් උඩ ඉඳගත්තා වගේ නෙමෙයි ඉඳගත්න ඉන්න ඉඳගත්තු ඉරියව්වෙනුත් අපිට නිවීමක් මනසට දැනෙන්න ඕනේ. මොකද අපේ හිතට නිවන් දකින්න ඕනේ වුණාට කයට නිවන් දකින්න ඕනේ නැහනේ. ඒ නිසා ඒ බබාව ෂේප් කරගන්න අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝකෙම තියෙන සැප පහසු ආසන හොයනවා කියන එක නන් නෙමෙයි. ඒකත් හොඳට මතක තියාගන්න. මේ මූලික අරමුණ හුස්ම හෝ පිම්බීම හැකිලිම කියන එක ගන්න අයට මේ කඳ ඍජුව තියෙන්න ඕනේ. බලන්න බුදුරජාණන් වහන්සේ ගැන අපි සම්මුති වශයෙන් දන්න විදිහට උන්වහන්සේගේ ඉරියව්ව හැම විටකම අපි රූපයකට හෝ පිළිමයකට හෝ නගන්නේ බද්ධපරයන්ගේ. ඒ ඉරියව්ව තරම් සමබර ඉරියව්වක් මේ මේ හිත දියුණු කරන වැඩේට yaadෙන ඉරියව්වක් මේ ලෝකේ තව නැහැ. ඉතින් බද්ධ පරයන්කය හැමෝටම බෑ. එහෙමනම් අපි දැනගන්න ඕනේ අඩු ගානේ සුඛාසනයවත් ඉඳ ගන්න. අපි එහෙම නෙමේ පුටු හොයනවා. අපේ ලොකු සංසය කියන්නේ භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා බලන්න ඕනේ කට්ටියක් ඉන්නවා පුටු පුටු පුටු පුටු පුටු පුටු පුටු කියාගෙන. එනේ පුටු හොයනවා. මේ බිම ඉඳ ගන්න කොන්ද බර නැහැ. සැප දීලා වැඩි. ඒ වුණාට ඔය බුරුම, තායිලන්ත ඒ වගේ රටවල්වල මේ පුදුම මේ වයසක අය පවා පුදුම විදියට පැයක් පරයන්කේ හරි ලස්සනට බිම ඉඳ ගන්නවා. අපේ රටේ අයට ඒක බෑ. ඇයි අර කෙටි ක්‍රම වලට නිවන් දකින්න යන්නේ? ඒ නිසා. ඒ නිසා මතක තියාගන්න ඔබට මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය ක්‍රමානුකූලව දියුණු කරන්න ඕන නම් ඔබ ඉඳ ගන්නවත් ඉගෙන ගන්න ඕනේ අඩු ගන්න හරියට. ඕකට තේරෙන්න කියන්නේ කයට මෛත්‍රී කරනවා කියලා. පරයන්කය පහසුවෙන් පట్టල වෙලා හරිබරි ගහිලා ඇඳුම් හිටුම් පහසුකම දීලා ඉඳ ගන්නවා කියන්නේ කයට මෛත්‍රී කරනවා කියන එක. මොකද අපි දැනගන්න ඕනේ සංසාරයක් පුරා අපි කරපු නැති වැඩක් මේ කරන්න හදන්නේ. පුරුදු නැති වැඩක් මේ කරන්න හදන්නේ. ඒකට පේ වෙන්න අපි දැනගන්න ඕනේ. මොකද මේ කයටවත් හිතටවත් පුරුදු වැඩක් නෙමෙයිනේ මේ කරන්න හදන්නේ. හැබැයි කළ යුතුයම වැඩේ. පුරුදු නෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ පුංචි පුංචි සියුම් කාරණේ ඉඳලා පේවෙන්න. ඉතින් පහසුවෙන් සමබරව ඉඳගෙන මේ අපි කරන්නේ කයට හිත ගන්නවා. කයට හිත ගත්තට පස්සේ අපිට දැනෙනවා කයේ අපහසුතාව තියෙනවා නම් අපිට ඒව හරි බරි ගහගෙන විනාඩි 5ක් විතර ගමන්නේ අරගෙන හොඳට ඉරියව්ව හදා ගන්න ඕනේ. කයට හිත ගත්තාම කය පහසුවෙන් කියලා අපිට දැනෙන්න ගන්නවා. එතකොට අර මුළු ලෝකයක් පුරාම ඇවිදපු හිත මුළු ලෝකයක් පුරාම නන්නත්තාරේ රස්තියාදු ගහපු හිත මේ කයට එනවා. එතකොට අපේ කය ගැන යමක් අපිට දැනුවත් නම් කයට හිත ගත්තාම ඒකේ තේරුම තමයි මේ මොහොතේ මුළු ලෝකයක්ම අපේ මනසෙන් අතහැරිලා. ලෝකයකට අසතිමත් වෙනකොට අපේ කය කියන ලෝකයට සතිය පිහිටනවා. කය කියන ලෝකයට සතිය පිහිටන්න නම් ලෝකයට බාහිර ලෝකයට අසතිමත් වෙන්න ඕනේ. ඕන් එතකොට අපේ කයට හිත ගත්තාම අපිට මේ කයේ විවිධ දැනීම් අපේ මනසට දැනෙන්න ගන්නවා. ඕන තරම් දේවල් තියෙනවා අපි බලන්නේ නැති හන්දා පේන්නේ එතකොට අපි සාමාන්‍යයෙන් යෝගියාට විවෘතව කියනවා කයට හිත අරගෙන කයේ දැනෙන්නේ මොනවද කියලා බලන්න. ඒ බලන ඒ දැනෙන දේවල් අතර මනසට ප්‍රකටව දැනෙන එක දෙයක් තෝරගන්න. ඉතින් සමහරුන්ට හුස්ම හොඳට දැනෙනවා. සමහරුන්ට බඩේ පිම්බීම හැකිලිම දැනෙනවා. සමහරුන්ට කම්පන චංචල හුදු කයම කම්පනයක් විදිහට දැනෙනවා. ඒ වගේ අපි විවෘත ආරාධනාවක් දෙනවා යෝගියාට මේකම කළ යුතුයි කියලා අපි කියන්නේ නැහැ. අපි එහෙම බලපෑමක් කරන්නේ. අපි විවෘතව දෙනවා ඔබේ මනසට ප්‍රකටව අහුවෙන අරමුණ ගන්න. ඒක තමයි එතකොට එයාගේ මූලික අරමුණ වෙන්නේ. අපි හිතමු අපි හුස්ම කියලා තෝරගත්තේ. <clears throat> කයට සම්බන්ධ දෙයක් හුස්ම. එතකොට මේ හුස්ම වදිනවා කියලා කියන්නේ හුස්ම වැටෙනවා කියලා දැනුණාම ඔන්න හුස්ම වැටෙනවා කියන එකට අපේ අවධානය යනවා. මුලින්ම හුස්ම වැටෙනවා කියන එක තමයි අපිට දැනෙන්නේ. අපි එකපාරට නහය ආස්සේ අවධානය තියන්නේ නැහැ. මොකද මෙහෙම එහෙම කරන්නේ හේතුව අපේ මනසට හුරු නැහැ මේ එක අරමුණකට කොටු කරලා තියලා හිත. ඉතින් අපි හිතටවත් නොදැනෙන්න හැමින් සීරුවේ තමයි හිත ගන්නෙ මූලික අරමුණකට. ඉතින් මම ඕකට පොඩි ටෙක්නික් එකක් එක්ක වීඩියෝ එකක් දාලා තියෙනවා භාවනාව කියන කැටගරි එකේ. පරයන්කයට ගිහම මුලින්ම බාහිර ශබ්දවලට අවධානය දෙන්න. එතකොට කන හරහා විතරනේ ශබ්ද ඇහෙන්නේ. අනිත් සියලුම අරමුණු වලට අසතිමත් වුණාම ශබ්දවලට විතරයි අපි සතිමත්. අනිත් ඔක්කොම අසතිමත්. ඊට පස්සේ චුට්ටක් මේ ශබ්දත් එක්ක හිත යාළු වෙලා ඉන්න ශබ්දවලට අවධානය තියන්න හිත පුරුදු වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ ශබ්දත් බාහිර දෙයක්. ඊට පස්සේ අපි කරන්නේ මේ කයට අවධානය ගන්නවා බාහිරත් අතහැරලා, ශබ්දත් අතහැරලා. එතකොට හිත තව ටිකක් කොටු වෙනවා කය කියන සීමාව ඇතුලේ. ඊට පස්සේ අපි කයේ දැනෙන්නේ මොනවද කියලා හෙමින් සැරේ බලනවා. මේ අපි කරන්නේ හිතටවත් නොදැනෙන්න හෙමින් හෙමින් හිත එක අරමුණකට කොටු කරන්න හදන්නේ. ඉතින් කයට දැනෙන්නේ මොනවද කියලා බැලුවට පස්සේ අපි කියනවා ඒ දැනෙන දැනීම් අතර ප්‍රකටව දැනෙන දෙයක් තෝරගන්න එකක්. හුස්ම හෝ පිම්බීම හැකිලිම හෝ දෙයක්. එතකොට අපි අර සම්පූර්ණ කය මත හැරලා සම්පූර්ණ කයට මසතිමත් වෙලා මේ හුස්ම හෝ පිම්බීම හැකිලිම කියන එක දෙයකට විතරක් සතිමත් වෙනවා. ඉතින් ඕක තමයි බුදුරජාණන් වහන්සේ නිසිදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ඉතින් සෝ සතෝ වාස සති කියලා ඉතින් හුස්මට ගන්න. ඉතින් අපි ඕක මේ ටෙක්නික් එකකට කියලා දෙන්නේ. සමහරු කියලා දුනා මේක සමහරු චෝදනා කරලා තිබුණා. ඕවා වැරදි, ඕවා භාවනා ක්‍රම නෙමෙයි. හොඳයි වැරදි නම් හරි ක්‍රමේ හොයාගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අපිට. මේක පත්තු වෙන මේක ටච් වෙන කෙනෙක් ඉන්නවා නම් කරගෙන යන්න. ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මේ කරන්නේ අර කලබල මනස එකපාරට දඩස් ගාලා අරමුණකට දාන්න බෑ. අපි කවුරුත් හැබැයි ඉතින් සතිය පිහිටවන කෙනෙකුට තමයි හිතේ හැටි තේරුම් ගන්නත් පුළුවන් වෙන්නේ. හිත මෙහෙම නන්නත්තාරේ දුවන කලබල මනසක් කියලා. ලේසි නෑ. ඒ නිසා අපි පුංචියට හීනියට ටෙක්නික් එකක් දෙනවා. හිතටවත් නොදැනෙන්න හිත හිත හුස්මට යාලු කරන්න. හුස්මට ගේන්න. ඉතින් අපි හිතමු දැන් ඔන්න හුස්ම වැටෙනවා කියලා දැනෙනවා. ඊට පස්සේ වැටෙන හුස්මට අවධානය දුන්නාම හුස්ම වදින තැනක් අහුවෙනවා. එක්ක නාසය අග එක්ක උඩුතොලේ කොහේ හරි එක්ක නහය මැද්දේ කොහේ හරි තැනක් අහු වෙන්න ගන්නවා. අහු වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ අන්න එතන එතනට අවධානය දෙන එක විතරයි. එතනට අවධානය දීගෙන ඉන්නකොට යම්කිසි චලනයක් එතන සිද්ධ වෙනවා කියලා දැනෙනවා. ඕන් එතකොට යම්කිසි චලනයක් එතන තියෙනවා කියලා ඒ චලනයේ දිහා බලන් ඉන්නකොට තමයි මේක දෙකට කැඩෙන්න පටන් ගන්නෙ. දෙකට කැඩෙනවා කියන්නේ ආස්වාස ප්‍රස්වාස විදියට ඇතුල් වෙන පිට වෙන හුස්ම විදියට නැත්තම් පිම්බීමක් හැකිලීමක් විදින එක දෙකට කැඩෙනවා පේන්න ගන්නවා. දෙක අරමුණු දෙකක් හුස්ම වෙන් වෙන්න පටන් ගන්නවා ආස්වාස ප්‍රස්වාස වශයෙන්. එතකොට අපි දැනගන්නුනේ ඔන්න දැන් අපිට හුස්ම වෙන් වෙලා පේනවා ආස්වාසය වෙනම පේනවා ප්‍රස්වාසය වෙනම පේනවා මේ දෙක එකට කලවම් වෙලා නැහැ. එතනදී මතක තියාගන්න අපි මෙතනින් එහාට ඉතාම සියුම් වැඩකට තමයි කටයුතු කරන්න යන්නේ. මෙතෙන්ට එනකන් අපි එන්නේ අර ප්‍රසාද ශ්‍රද්ධාවෙන්. බණ අහලා ඒකට ශ්‍රද්ධාව කැමැත්ත ඇති වෙලා කරන්න හිතෙනවා. මේ වැඩේ කරලා බලන්න හිතෙනවා. ඉතින් ඒ ඔය තමයි පටන් ගන්න. උතෙන්ට එනකන් අපි එන්නේ ප්‍රසාද ප්‍රසාද ශ්‍රද්ධාවෙන් යම්කිසි වීරියක් ඕනේ. ඊට පස්සේ ශ්‍රද්ධාවෙන් පිළිගත්තු දේ අදහපු දේ කරලා බලන්න කැමැත්තක් එනවා කුසල ඡන්දයක්. ඒකට තමයි කුසල ඡන්දය කියන්නේ. ඔන්න ඔතනදී අර ශ්‍රද්ධාව ප්‍රසාද ශ්‍රද්ධාව ඔතනදී හැලෙන්න ඕනේ. ඒ වගේම ඔතෙන්ට එනකන් ආපු අති වීරියට අතිරේක වීරියක් එකතු වෙන්න ඕනේ. මොකද දැන් අපිට මේ හුස්ම වෙන් කරලා පේන්න පටන් අරන් තියෙන්නේ. ඔය වෙලාවේදී අපිට හරියටම මේ ආස්වාස ප්‍රස්වාස දෙක වින් වෙලා පේනවනම් හට ගන්න හට ගන්න මතුවෙන මතුවෙන ආස්වාසය ප්‍රස්වාසය ආස්වාසයක් ප්‍රස්වාසයක් විදිහට අඳුන ගන්න පුළුවන් නම් ඒ වෙලාවේ අපේ මනසට සිතිවිලි වලින් ශබ්ද වලින් වේදනා වලින් බාධාවක් වෙලා නැහැ. ඒ කියන්නේ හිත සිතුවිලි ඔස්සේ ගිහිල්ලා තිබුණා නම්, ශබ්ද ඔස්සේ ගිහිල්ලා තිබුණා නම්, වේදනා ඔස්සේ ගිහිල්ලා තිබුණා නම් හුස්ම ආස්වාස ප්‍රස්වාස වශයෙන් අර විදිහට වෙන් කරලා හඳුන ගන්න ලැබෙන්නේ නැහැ. උතනදී ආරම්භක ධාතු වීරිය නෙමෙයි ඔය වැඩ කරන්නේ. නික්කම ධාතු වීරිය. ඉතින් එහෙම නොවුනොත් නික්කම ධාතු වීරිය ආවේ නැත්තම්. කියන්නේ නික්කම ධාතු වීරිය කියන්නේ ගත්තු දේ අත නෑර එක දිගට කරගෙන යනවා. ඒ කියන්නේ අපි හුස්ම දිහා බලන්න ආරම්භයක් දැම්ම ඊට පස්සේ මේ අමාරයට පොල් වැටෙනවා වගේ හුස්ම දිහා බලනවා නෙමෙයි එන එන හුස්මත් එක්ක සතිය පවත්වන්න නික්කම ධාතු ඉදිරියට අරගෙන යන නික්කම ධාතු වීරියක් ඕනේ. ඒක තමයි සතියට අනුග්‍රහ වෙන්නේ. ඉතින් දැන් පොතේ ආතාපි සම්පජානෝ සතිමා කියලා තිබ්බට අපි ආතාපි ළඟට විස්තර කරන්නේ සතිමා කියන සිහිය. සමා වෙන්න. මේ සිහිය ගැන මම කලින් වීඩියෝ වල කතා නොකරපු ටිකක් අද කතා කරනවා. ඒ කියන්නේ මේ සතිය. සතිය කියන්නේ චෛතසිකයක්නේ. දැන් ඔන්න පොතේ දැනුම තියන අය දන්නවා. අපේ හිත නාම කොටස බෙදෙන්නේ චිත්ත චෛතසික වශයෙන්. බෙදෙනවා. ප්‍රධාන කොටස් දෙකකට. එතකොට චෛතසික විශාල ප්‍රමාණයක් අපේ මනසේ තියෙනවා හොඳ සහ නරක වශයෙන්. එතකොට දැන් මේ සතිය කියන්නේ කුසල චෛතසිකයක්. ඒ වගේ තව චෛතසික ගොඩක් තියෙනවානේ. ඔය හැම චෛතසික ධර්මයකටම ධර්මයක්ම ක්‍රම හතරකට විස්තර කරලා තියෙන අටුවාවේ ඒ තමයි ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන. හැම චෛතසිකයකටම ලක්ෂණයක් තියෙනවා රසයක් තියෙනවා පච්චුපට්ඨානයක් තියෙනවා පදට්ඨානයක් තියෙනවා මේක අපිට අත්දකින්න පුළුවන් අත්දකින්න පුළුවන් ප්‍රායෝගිකව ඉතින් අපිට මේක ගැන සුතමය ඥානය හරියට තිබ්බොත් මේ මගේ මනස වැඩ කරන්නේ මේ සතියේ මෙන්න මේ ක්‍රමයට කියලා අපිට අල්ලන්න පුළුවන් ඉතින් මම අද සතිය සම්බන්ධයෙන් මේ කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මේ කලින් කිසිම වීඩියෝ එකක මම මේ ගැන කියලා නැහැ. මට මතක හිටියට හැටියට. ඉතින් අද මේ සතියේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන ගැන තමයි විස්තරය කරන්නේ. ඒ නිසා ඊටාම වැදගත් මෙතනින් එහාට ඇහුම්කන් දීගෙන ඉන්න. සතියේ ලක්ෂණය සතියේ ලක්ෂණයක් තියෙනවා ස්වභාවයක් තියෙනවා ඒ කියන්නේ සතිය අඳුන ගන්න පුළුවන් ලක්ෂණයක් අපි ඒකට කියන්නේ අපිලාපන ලක්ෂණය කියලා අපිලාපන කියන්නේ පොලා පනින්නේ නැහැ. පිලාපන කියන එක නැහැ. අපිලාපන කියන්නේ පොලා පනින්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඔකට දෙන ලස්සනම උදාහරණය තමයි වතුරකට ගංගාවකට හරි වැවකට හරි වතුරකට බෝලයක් වගේ දැම්මාම ඒක පාවි පාවි උඩ පැන පැන රැල්ලට අනුව උඩ පැන පැන පැන පැන පවතිනවා. පොලාපනිනවා. හැබැයි ඒ වතුරට ගලක් දැම්මොත් මොකද්ද වෙන්නේ? කිසි ලෙසකින්වත් පොලාපනින්නේ නැහැ. වතුරේ ස්පර්ශ වුණු තැන තැනින් කෙලින්ම පතුර දක්වාම ගල කිඳා වහිනවා. ඒ වගේ දෙයක් තමයි මේ සතිය හරියටම අරමුණේ පිහිටියොත් අරමුණේ කිඳා බහිනවා. පොලා පනින්නේ නැහැ. පැන පැන යන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේක සතිය පුරුදු කරන්න පටන් ගත්ත ගමන්ම වෙන්නේ නැහැ. අත නෑර දිගින් දිගටම සතිය පුරුදු කරන්න පුරුදු කරගෙන යන කෙනෙකුට කාලයක් යනකොට මේ කිඳා බහින ගතිය අත්දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි පරයන්කේනේ මේ ගත්තේ. ඒතර පරයන්කේ ඇතුල් වෙන පිට වෙන හුස්මටනේ අපි අවධානය දෙන්නේ. එතකොට හිත මේ ඇතුල් වෙන හුස්ම, ඒ කියන්නේ ආස්වාසයට கிඳා බැස්සොත්, ඒ කියන්නේ ආස්වාසය හට ගැන්මේ ඉඳලා අවසානය දක්වාම එක නූලට සතිමත් හිත පවතිනවා. හරියට රේල් පීලි දෙකක දෙපැත්තේ තියෙන රේල් පීලි දෙක එකකට එකක් පරයා යන්නේ නැතුව සමාන්තරව ගමන් කරනවා වගේ. අරමුණ හා සමාන්තරවම සතියත් පවතිනවා. කියන්නේ අරමුණ තමයි ආස්වාසය අරමුණ හට ගන්න තැන ඉඳලා අවසානය දක්වාම සතියත් එක නූලට ඒ අරමුණ දිගේ පවතිනවා. එතකොට අපි හිතමු අපිට ඔන්න එක ආස්වාසයක ආරම්භයේ පටන් අවසානය දක්වා එක නූලට සතිය තියන්න පුළුවන් වුණොත් ඊළඟ ආස්වාසය එන්න කලින්ම අපි අවධානයෙන් ඉන්නවා. සමහර විට පළවෙනි ආස්වාසය හටගන්නටත් වැඩිය කලින් දෙවෙනි ආස්වාසය හටගන්න අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ විදිහට ලොකු උනන්දුවකුත් වෙනවා, උද්‍යෝගයකුත් වෙනවා, වීරියකුත් වෙනවා. මේකෙන් වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ හුස්මේ හටගැන්ම වෙනස් වෙමින් පවතින පැවැත්ම සහ Nirodhaය කලින්ට වැඩිය එන්න එන්න එන්න එන්න පේන ප්‍රමාණය වැඩි වෙන්න ගන්නවා. එතකොට වෙන්නේ අපේ හිත අරමුණේ කිඳා බහින ප්‍රමාණය වැඩි වෙනවා. අරමුණේ අරමුණත් එක්ක බද්ධ වෙන ගතිය වැඩි වෙනවා. ඉතින් මේක මම උලින් වගේ එකපාරට එන්නේ නැහැ. නැවත නැවත පුහුණුවෙන් විතරයි මේක එන්නේ. එතකොට මේකෙන් වෙන්නේ හිත සිතුවිල්ලකට හෝ ශබ්දයකට හෝ වේදනාවකට පිට යන්නේ නැතුව එක දිගට දකින්න පුළුවන් හුස්ම රැලි ගන්න ටිකෙන් ටික වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ හිත හුස්මේ පවතින වාර ගන්න එක දිගට පවතින වේලාව ටිකෙන් ටික වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ එක අරමුණක හිත ඒකාග්‍ර වෙනවා. හුස්ම කියන අරමුණේ හිත ඒකාග්‍ර වෙන්න ගන්නවා. සිතුවිල්ලකට හෝ ශබ්දයකට හෝ වේදනාවකට හිත පිට පණින්නේ නැතුව. ඉතින් මේක මේ தත්ත්වයට එකපාරට එන්නේ නැහැ. මොකද අපේ මනසට එහෙම පුරුදු නැහැ. අපේ මනස ආස එක අරමුණක ඉන්න නෙමෙයි. අරමුණෙන් අරමුණට පැන පැන රහ බලන්න. එතකොට අපිට විශාල ඉවසීමක් සහ ක්‍රමානුකූල පුහුණුවක් තියෙන්න ඕනේ. එක අරමුණක හිත ඒකාග්‍ර කරන්න. ඉතින් ඕක තමයි සමාධිය කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. අපේ රටේ මිනිස්සු සමාධිය පස්සේ නිලවන්නේ ඉතින් සමාධියට තුඩු දෙන්නේ සතිය. සතියක් නැති සමාධියක් කවදාවත් විද්‍යමාන වෙන්නේ නැහැ. ඒ නිසා ඒ නිසා අපි මේ සමාධිය කියන්නේ ප්‍රතිඵලයක්. ප්‍රතිඵලය අපිට ගන්න බෑ. අපිට හේතු ටික සම්පාදනය කරන්න විතරයි පුළුවන්. ඒ හේතු මත්තෙන් තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඉතින් අපේ රටේ මිනිස්සු මේක දන්නේ හේතු සම්පාදනය කරන්නේ නැතුව සමාධිය බලෙන් ගන්න යනවා. එන්නේ නැහැ. වෙන්නේ නැහැ. තනිකර බොරු කරන්නේ. ඒ නිසා අපි මේ සතියෙන් අරමුණත් එක්ක එන එන අරමුණත් එක්ක එක දිගට යාළු වෙලා ඉන්න. අරමුණ හට ගැන්මේ පටන් අවසානය දක්වාම පවතින පටන් ගත්තන් හිත අරමුණේකින්ද අබහිනවා. ඊට පස්සේ වැඩි වාර ගාණක් අපිට හුස්ම දකින්න පුළුවන්. ඕක තමයි සතියේ ලක්ෂණය. අපි ලාපන පොළාපයින්නේ අරමුණේකින්ද අබහිනවා. ඔන්න ඕක අපිට දැනෙන්න ගන්නවා. ඉතින් ඕක දැනෙනකොට හිතන්න ගියොත් ආ මේ සතිය අපිලාපන ලක්ෂණයනේ කියලා ඉතින් ඉවරයි. අර ගත්තු ඒකාග්‍රතාවය ඉවරයි. මේ කාරණා වැටහෙන්නේ පරයන්කෙන් නෑ නැගීටට පස්සේ ගොඩක් වෙලාවට. මේවට පරයන්කේදී මේ දේ සිද්ධ වෙලා 아무තුවෙන් ඇනලයිස් කර කර යන්න ඕනේ හැබැයි අපිට සුත්තමේ ඥාණය තිබ්බොත් විශාල ප්‍රමෝදයක් එක්ක වීරියක් එක්ක පරයන්කෙන් පස්සේ මේ විමසුම් නුවණ එනවා ඉස්සරහට යන්න පුළුවන්. ඔන්න පළවෙනි එක සතියේ ලක්ෂණය. දෙවැනි එක සතියේ රසය. සතියේ රහක් තියෙනවා මේ අපිලාපන ලක්ෂණයෙන් සතිය වැටුණාම ඒක රසයක් දෙනවා මනසට ඒක තමයි අසම්මෝහ රසය අසම්මෝහ රසය ඒ කියන්නේ දැන් අපි මේ පරයන්කේ ආස්වාස ප්‍රස්වාසයෙන් උදාහරණයට අරගෙන තියෙන්නේ එතකොට අපි ආස්වාස ප්‍රස්වාසයට සතිමත් වෙද්දී කිසි ලෙසකින්වත් මේ ආස්වාස අරමුණයි ප්‍රස්වාස අරමුණයි දෙක එකට කලවම් වෙන්නේ නැහැ ඒ කෙරෙහි මුලා බවක් එන්නේ නැහැ. හරියටම ආස්වාසය ආස්වාසයේ විදිහටත් ප්‍රස්වාසය ප්‍රස්වාසයේ විදිහටත් හරියටම මේ වෙනස හඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ ආස්වාසයේ තියෙන වෙනම රහක් ප්‍රස්වාසයේ තියෙන වෙනම රසක්. ඒ දෙක වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. මේ දෙක වෙන් කරලා හඳුන ගන්න බෑ කියන්නේ මේ දෙකේ වෙනස් රහ මනසට දැනිලා නැහැ. ආස්වාසය මොන වගේද කියලා දැනෙන්නේ ප්‍රසවාසය මොන වගේද කියලා මේ දෙකේ වෙනස දැනෙන්නේ වෙනස දැනෙනවා නම් මේ දෙක වෙන් කරලා හඳුන ගන්න පුළුවන් නම් පැටලෙන්නේ නැතුව ඒ කියන්නේ එයාට අරමුණේ රහ හොඳට අහුවෙලා තියෙන්නේ එහෙම නැති වුණොත් වෙන්නේ මොකද්ද? සමහර විට මේ පරියංක භාවනා කරපු අය අහලා අහනවා නම් මේක දැනිලා ඇති. සමහර විට අපි මේ දැන් අපි මුලින් කියනවානේ හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා නැත්තම් ආස්වාස ප්‍රස්වාස විදිහට මෙනෙහි කරන්න කියලා. සමහර වෙලාවට අපි මේ ආස්වාසය කියලා මෙනෙහි කරනවා හැබැයි බලන්නේ ප්‍රස්වාසය. ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා බලන්නේ ආස්වාසය. සක්මණේදිත් ඔහොම පැටලෙනවා. දකුණ කියලා හිතනවා මෙනෙහි කරනවා හැබැයි තියලා තියෙන්නේ වම් කකුල. ඒ වගේ පැටලැවෙනවා. ඇයි ඒ මෝහයෙන් මුලා වෙලා අරමුණ පැටලැවිලා තියෙන්නේ? මේ සතිය හරියට கிඳා බහැලා නැහැ. ඒ හින්දා රහ එන්නේ නැහැ. අසම්මෝහ රස එන්නේ නැහැ කියන්නේ හරියටම අරමුණේ රස විඳින්න පුළුවන් වෙන්නේ මේ අරමුණ වෙන් කරලා පැටලවිල්ලක් නැතුව පේන්න ගත්තාම මුලාවක් නැති වුණාම ඒක වෙන් කරලා හඳුන ගන්න පුළුවන් නම් හරියටම අරමුණේ රහ විඳින්න පුළුවන්. එතකොට සතිය හොඳට මුල් බැහැලා තියෙන්නේ கிඳා බැහැලා තියෙන්නේ. ඉතින් අර සතියේ ලක්ෂණය කියන අරමුණේ கிඳා බැසීම තියෙන කෙනෙකුට විතරයි සතියේ රසය කියන එක අත්දකින්න පුළුවන් වෙන්නේ. නැත්තම් බෑ. ඉතින් මේ අර ඒ ඒ කිඳා බසින ගතිය එන එන අරමුණත් එක්ක එන එන ආස්වාසයත් එක්ක ප්‍රසආසයත් එක්ක හිත පවත්නවා නම් තමයි අපිට මේක දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන තියෙන විශේෂම දේ වැදගත්ම දේ තමයි මේ අපි ඉස්සරහින් තියාගත්තු මූලික අරමුණ වෙන් කරලා හඳුනා ගන්න විතරක් නෙමෙයි අපිට පුළුවන් වෙනවා අපි හුස්ම දිහා ආස්වාස ප්‍රස්වාස දිහා බලන් ඉද්දී සිතුවිල්ලක් ආවොත් මේක සිතුවිල්ලක්මයි මේක ආස්වාසයක් නෙමෙයි ශබ්දයක් මේ ප්‍රස්වාසයක් නෙමෙයි මේක ශබ්දයකුත් නෙමෙයි මේක වේදනාවකුත් නෙමෙයි කියලා හරියටම මේ අරමුණු ගොඩෙන් සිතුවිල්ල සිතුවිල්ල විදිහට වෙන් කරගන්න පුළුවන් ශබ්දය ශබ්දය විදිහට වෙන් කරගන්න පුළුවන්. වේදනාව වේදනාව විදිහට වෙන් කරගන්න පුළුවන්. ඒ වවත් පැටලෙන්නේ නැහැ. ඒ එන ඕනම අරමුණක් හරියටම තිතටම වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේක පේන්නේ සතිය හරියට கிඳා බහැලා තිබ්බොත් විතරයි. කලවම් වෙන්නේ නැහැ. කලවම් වෙන්නේ නැහැ. ඉතින් වෙන්නේ මොකද්ද? සතිය නැති වුණා. මේ කියන සතිය கிඳා බහැපු ගතිය නැති වුණාම අපිට දැනෙනවා නිකන් අරමුණු දෙක තුනක් විශාල ප්‍රමාණයක් එකටම ඇවිල්ලා නැති වෙලා යනවා වගේ. ඒ කියන්නේ සතිය දුර්වලයි. මේ ලෝකේ එක වරකට එක දෙයයි හටගන්නේ එක වරකට දෙකක් හටගන්න කියන්නේ අපේ මනසට අරමුණු කරන්න පුළුවන් එක දෙයයි එකවරකට. එක දෙයයි එකවරකට අපේ මනසට අරමුණු කරන්න පුළුවන් දෙක තුනක් එක සැරේ අරමුණු කරන්න බෑ. එතකොට අපිට එක සැරේකට අරමුණු තුන හතරක් පේනවා දැනෙනවා තියනවා වගේ දැනෙනවා කියන්නේ ඒ කියන්නේ මේ තාම මේ සතිය අරමුණේ කිඳා බහැලා නැහැ. තාම වෙන් කරලා හඳුන ගන්න බෑ. අසම්මෝහ රසය නෙමෙයි තියෙන්නේ අරමුණු වෙන් කරලා හඳුන ගන්න බෑ මුලා වෙලා තියෙන්නේ. ඉතින් ඔකට අපේ ලොකු සාංශය හරි ලස්සන උපමාවක් කියනවා. ඔය ඉන්දියාවේ වගේ පරවියන්ට කෑම දෙනවනේ කන්න විශාල පරවිය ප්‍රමාණයකට කෑම දෙනවා. එතකොට මේ මිනිස්සු මේ අපි තු මුං යට කන්න දෙනවා නම් මුං යටවලට හා සමානම වැලි ටිකකුත් මිශ්‍ර කරලා ලුයිසි කරන්නේ. හැබැයි කිසිම දවසක පරවියෙක් වැරදිලා වැලි කැටයකට කොටන්න හැල්ලු මුං ඇටයක් කියලා හිතලා. ඒ ගොල්ලන්ට අර වැලි ටිකෙන් හරියටම මුං ඇටේ තෝරලා ඒකටම ටක්කෙටම කොටන්න පුළුවන් යාට. ඒ වගේ. කොයිතරම් අරමුණු තිබුණත් මේ මේ අරමුණු ගොජයක් තියෙද්දිත් හරියටම මේක තමයි මේ මේත මේක සිතුවිල්ලක් මේක ශබ්දයක් මේක වේදනාවක් මේක ආස්වාසය මේක ප්‍රස්වාසය මේක දකුණ මේක වම කියලා හරියටම අරමුණ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් අරමුණේ රහ විඳින්න පුළුවන් ඕකට තමයි සතියේ රසය අසම්මෝහ රසය දැන් ඔක තමයි දෙවෙනි එක තුන්වෙනි එක තමයි සතියේ පච්චුපට්ඨහණය කියලා එකක් තියෙනවා පච්චුපට්ඨානය කියලා කියන්නේ සතිය පිහිටියාම අපිට වැටහෙන විදිය. ඒකට කියන්නේ විෂයාභිමුඛ පච්චුපට්ඨානය කියලා එකක් මේ මේ ඒකේ පොතේ තියෙන මචනේ. ඉතින් ඔහොම කිව්වාම තේරෙන්නේ නැහැ. හැබැයි මේක අපිට ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන්. ඒ තමයි අපිට පුළුවන් වෙනවා අපි දැන් සතියේ ලක්ෂණය කිව්වේ අරමුණේ කිඳා බහිනවා කියලානේ. අරමුණේ කිඳා බහිනවා ඊට පස්සේ සතිය රසය වශයෙන් අරමුණු වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. එතකොට මේ විදිහට දිගින් දිගටම අපි අරමුණේ ඉන්නකොට අපිට අරමුණට මුහුණට මුහුණ දාලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මූණට මූණ දාලා ඉන්නවා කියලා කියන්නේ අපි ආස්වාසය නම් මේ වෙලාවේ හටගන්නේ ආස්වාසයට 100ට 100ක් මූණට මූණ දාලා අපිට බලන් ඉන්න පුළුවන් හිත විපිලිසර වෙන්නේ නැතුව. සිතුවිල්ලක් නම් රාගයක් නම් ද්වේෂයක් නම් ඒකට 100ට 100ක් මූණට මූණ දාලා ඒක දිහා බලන් ඉන්න පුළුවන් වෙනවා. හරියටම එක එල්ලේ ඇහැට ඇහැ තියලා බලන් ඉන්න පුළුවන් වෙනවා. ඉතින් මේක එන්නත් හොඳ වීරයක් මුලින් ඕනේ. අර පළවෙනියට කියපු සතියේ ලක්ෂණයට කිව්වේ මේ අරමුණේ කිඳා බහින ගතියනේ. ඒ වගේ අරමුණේ හිත එක දිගට තියාගෙන ඉන්න පුළුවන්කම එන්නේ එනකොට තමයි මේ මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියෙන්නේ. ඉතින් මුලදි මේක අපිට තේරෙන්නේ නැහැ. හිතා ගන්න බෑ මම මේ අරමුණට මුහුණ මූණ දාලාද ඉන්නේ කලවම් වෙලාද ඔහොම විකාරයක් වගේ දැනෙන්නේ. මොකද හිතට පුරුදු නැහැ. ඒ නිසා අපි කියන්නේ නැවත නැවත මේක පුහුණු වෙනකොට තමයි අරමුණ එනවාත් එක්කම අපිට අරමුණ දකින්න පුළුවන් වෙනවා අරමුණේ පැවැත්ම සහ ගෙවී යාම Nirodha. එතකොට හරියටම අපි ඉන්නේ අපි ඉස්සරහෙන් තියාගත්තු අරමුණට ඇහැට හැටියාගෙන මූණට මූණ දාගෙන. ඉතින් උතනදී තමයි අපි ওই අරමුණේ මුලැමැදාක දකින්නවා කියලා පොතේ තියෙන්නේ. අමුතුවෙන් මුලැමැදාකක් බලෙන් දකින්න බෑ. හොඳට මතක තියාගන්න මිනිසුන්ට මේවා කිව්වහම පාරයන්කේට ඉඳගත්තු ගමන් අරමුණේ මුලැමැදාක දකින්න යනවා. ඉවරයි ඉතින් කඩලා යනවා ඉතින් එතකොට. එහෙම කරන්න බෑ. මනසක් ට්‍රේන් කරන ක්‍රමානුකූල පිළිවෙලක් තියෙනවා. ෂණික ප්‍රතිඵල කෙටි ක්‍රම හොයන අයට ඔය අවුල හදා ගන්නවා. අර යමක මුලැමැදාග දකින්න නම් අපි ඉස්සෙල්ලා ඒකත් එක්ක හොඳ යාළුකමක් හදා ගන්න ඕනේ. මුලැමැදාග බලන්න කලින් එකපාරටම ගිහින් මුලැමැදාග බලන්න ගියොත් එහෙම කඩලා යනවා වයර් ෂෝට් වෙනවා එකක් වෙනවා. හරි අමාරුයි වෙහෙසක් එන්නේ භාවනාව එපා වෙනවා අවුල් යනවා. ඒ නිසා අපිට මුලැමැදාක කියන එක අමුතුවෙන් බලන්න යන්න ඕනේ එතනට මුලමද මුලැමැද අග දැකෙන තැනට, පෙනෙන තැනට මනස එනවා. අපි අරමුණේ කිඳා බහින මනස හදාගත්තොත් සිහිය තියාගත්තොත් අමුතුවෙන් මේ ආමේකෝ මුලකෝ මැදකෝ වග කී කිය හොයන්න යන්න ඕනේ අරමුණ හට ගන්නවාත් එක්කම සතිය පවත්වන අවසානය දක්වාම සතිය පවත්වන්න යනකොට මේ මුහුණට මුහුණ දාලා ඉන්නවා කියන්නෙම කිඳා බහිනවා කියන්නෙම අරමුණේ හිත මේ මුලමෙදාක තමයි පේන්නේ. ඒක පේන්න ගන්නවා. එතකොට තමයි ඔන්න ඔය තැනදී අරමුණේ හටගැන්ම මුලමෙදාග ඔය විදිහට ආස්වාසිය මුලමෙදාග ප්‍රස්වාසිය මුලමෙදාග වශයෙන් අපි සතිය පිහිටවන පටන් ගත්තාම හිතට වෙන වැඩක් කරන්න වෙලාවක් එන්නේ නැහැ. ඒ කියන්නේ සිතුවිල්ලක් පස්සේ දුවන්න වෙලාවක් එන්නේ නැහැ. ශබ්දයක් පස්සේ දුවන්න වෙලාවක් එන්නේ නැහැ. වේදනාවක් පස්සේ දුවන්න වෙලාවක් එන්නේ නැහැ. අතීතයට අනාගතයට යන්න වෙන කෙනෙක් ගැන හිතන්න වෙන තැනක් ගැන හිතන්න වෙලාවක් එන්නේ නැහැ. ඒකේ තේරුම තමයි නීවරණ වලට ඇඟිලි ගහන්න ඉඩක් එන්නේ නීවරණ වලට මතුවෙන්න ඉඩක් එන්නේ. ඕක තමයි පරිඋත් ทาน කෙලෙස් වලට තියෙන උත්තරේ කියන්නේ. පරිඋත්ථාන කෙලෙස් කාමච්ඡන්ද ව්‍යාපාදාදී මේ නීවරණ తాවකාලිකව තමයි යට යන්නේ. ප්‍රහාණය වෙන්නේ මම එතනදි කියලා තියෙනවා නිතරම වීඩියෝ වල පරිඋත්ථාන කෙලෙස් වලට තියෙන උත්තරේ තමයි රූප කර්මස්ථානයක හිත බඳින්න ඕනේ. රූපාරම්මණයක හිත බඳින්න ඕනේ. ඉතින් අපි මේ වෙලාවේ ගත්තු රූපාරම්මණය තමයි ආස්වාස ප්‍රස්වාසයේ හුස්ම. ඒකේ හිත බඳිනවා. මේ මුල පටන් අග දක්වාම හිත බැඳලා තියුවාම මූණට මූණ දාලා ඉන්නකොට නීවරණයකට පොප් අප් වෙන්න මතුවෙන්න ඉඩක් ඉන්නේ එතකොට තමයි නීවරණයට යන්නේ. පරිඋත්තාන කෙලස් తాවකාලිකව සමතේකටපත් වෙනවා යට යනවා. ඉතින් ගත්තු අරමුණේ එක දිගට අපිට මෙහෙම මූණට මූණ දාලා හිත පවත්වන්න පුළුවන් නම් වැඩි වේලාවක් උස්මි හිත ඒකාග්‍ර වෙනවා. එතකොට ඒ ඒකාග්‍ර වෙන තරමට සමානුපාතිකව නීවරණ ධර්ම ටික යට යනවා. සමාධිය තමයි පරිඋත්තාන කෙලස් වලට තියෙන උත්තරේ. සමාධිය. වීතික්කම කෙලෙස් වලට සීලය. පරිඋට්ටාන කෙලෙස් වලට සමාධිය. අනුසය කෙලෙස් වලට විපස්සනා. ඉතින් සමාධිය එන්නේ ඔන්න ඔය ක්‍රමයට. යම් තාක් අපි අරමුණේ ඒකාග්‍රද ඒ තාක් නීවරණ යටයි. නීවරණ නැහැ. ඉතින් මේක සමාධිය කියන එක මේ කියන සමාධිය කියන එක නැති තාක්කල් අපි නීවරණ වලට යට වෙන්න තියෙන ඉඩකඩ වැඩි යට වෙනවා. නීවරණ වලට ඇවිල්ලා අපේ හිත යට කරගන්න වෙලාවක් එන්නේ නැහැ. ඕක තමයි අපිට සතිය පිහිටිය බවට වැටහෙන ආකාරය. මොකද්ද මම අරමුණේ මුහුණට මුහුණ දාලා ඉන්නවා කියලා දැනෙන්න ගන්නවා. කලකොල වෙලා නැහැ, හිත නන්නත්තර වෙලා නැහැ කියලා දැනෙන්න ගන්නවා. ඉතින් ඊළඟට ඉතින් ඕක තමයි අපි කියන්නේ මේ හුස්මත් එක්ක යාළු වෙනවා කියලා. අපි කලින් වීඩියෝ වල සරල වචන වලින් කියලා තියෙන එකයි. මේ මොහොතත් එක්ක යාළු වෙනවා, හුස්ම එක්ක යාළු වෙනවා, මම මාත් එක්ක යාළු වෙනවා කියන්නේ ඔන්න ඕක. ඕක අමුතු දෙයක් නෙමෙයි. ඉතින් ඔය පොතේ තියෙන ඔය ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන තමයි පොතේ වචනේ. ඉතින් මම නිතරම කියන දෙයක් පොතේ තියෙන හැම වචනයක්ම අපිට ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපි දන්න, අපි භාවිතා කරන භාෂාවෙන් වචනෙන් අපිට ඒක ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරියටම ප්‍රැක්ටිකල් වෙලා නම්, ධර්මය අහුවෙලා නම්. එහෙම නැතුව මේ පොතේ තියෙන වචන අරගෙන කෑ ගහන එක නෙමෙයි ධර්මය කියලා කියන්නේ. ඉතින් ඔය සතියේ පච්චපට්ඨානය තමයි මේ අරමුණත් එක්ක යාළු වෙනවා කියන්නේ. වර්තමානෙත් එක්ක යාළු වෙනවා. මං මාත් එක්ක යාළු වෙනවා. ඕක තමයි අපි සතිය පුරුදු කරන එකට සරලව පහදලා දෙන්නේ. ඔන්න දැන් තුන්වෙනි එක ඕක, හතරවෙනි එක සතියේ පදට්ටහනය. පදට්ටහණය කියලා කියන්නේ මේ සතිය කියන එක දියුණු කරගන්න ඒකට උදව් වෙන ආසන්නම කාරණය මොකක්ද කියන එක. සතිය දියුණු කරගන්න උදව් වෙන ආසන්නම කාරණය. ඉතින් ඒකට කාරණා දෙකක් කියලා තියෙනවා. ඒකේ වැදගත්ම දේ තමයි පළවෙනි එක තමයි සතිය දියුණු කරන්න ආසන්න වශයෙන්ම බලපාන්නේ සතියමයි. ඒ කියන්නේ අපි සතියෙන් ඉන්න ඉන්න තමයි සතිය වැඩෙන්නේ. එහෙම නැතුව මැජික් බලයක් උසුවක් පෙත්තක් ටැබ්ලට් එකක් නැහැ සතිය සතිය කියන එක වැඩෙන්න සතිය කියන එක දියුණු කරගන්න පිංකම් නැහැ ප්‍රාර්ථනා නැහැ බෝධි පූජා නැහැ සතිය වැඩෙන්න සතියේ දියුණුවට බලපාන ප්‍රධානම කාරණය සතිය සතිමත් වීමම විතරමයි ඒ කියන්නේ නැවත නැවත සතියේ පිහිටන්න පිහිටන්න නැවත නැවත සතිය පුරුදු කරන්න කරන්න නැවත නැවත වර්තමානයට අවදි වෙන්න අවදි වෙන්න තමයි මේ ගුණය මුල් අල්ලලා බැහැ ගන්න පටන් ගන්නනේ ශක්තිමත් වෙන්න පටන් ගන්න. ඔක පළවෙනි කාරණය සතිය දියුණු කරන්න ආසන්නම කාරණයට. දෙවෙනි එක තමයි අපි මෙනෙහි කරනවා කියලා එකක් කරන්නේ. ඒ කියන්නේ අරමුණ මෙනෙහි කරනවා. මේක විපස්සනාවේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් පරයන් කියන්නේ මේ ගත්තේ ආස්වාස ප්‍රස්වාසය ආස්වාසය ආස්වාසය විදිහට ප්‍රස්වාසය ප්‍රස්වාසය විදිහට අපි මෙනෙහි කරනවා. දකුණ තිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. වම තිනකොට වම කියලා මෙනෙහි කරනවා. කකුල ඔසවනකොට ඔසවනවා, තබනකොට තබනවා. ඒ විදිහට අපි මෙනෙහි කිරීමක් කරනවා, නෝට් කිරීමක් කරනවා. ලේබල් කිරීමක් කරනවා. ඒ මුලින්ම ඒක කරන්නේ හිතට අරමුණ තහවුරු කරලා දෙන්න. ස්ථීර කරලා දෙන්න. ඒ කියන්නේ ඇත්තට මෙහෙම එකක් නැහැ. හැබැයි අපිට මුලින්ම අපේ හිත මේ අරමුණත් එක්ක බැඳලා තියන්න මුලින්ම අපි අරමුණ ස්ථීර කරලා දෙනවා මනසට. තහවුරු කරලා දෙනවා. ඔකට තමයි වණ පොතේ කියන්නේ විතක්කය කියලා. ධානාංගවල රූපාවචර ධානවල පළවෙනි ධානයේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාගතා කියලා ධානාංග පහක් තියෙනවා. ඉතින් ඔය ඔය ඔය විතක්කය කියන එක තමයි ඔන්න කරමුණට හිත නංවනවා කියන එක පොතේ තියෙන්නේ. අරමුණට හිත නංවනවා කියන්නේ මොකක්ද කියලා ප්‍රැක්ටිකලි අපි දන්නේ පොතේ හැටියට නම් දන්නවා අරමුණට හිත නංවනවා කියන්නේ ඔන්න ඕක මෙනෙහි කරන්න ඕනේ. අරමුණ නැවත නැවත මෙනෙහි කරනකොට තමයි හිත ඒ අරමුණ බදලා අල්ලන්නේ. මොකද මනසට නෝට් කිරීමක් දෙනවා. මෙනෙහි කිරීම කියන අංශයෙන් මේක තමයි ආස්වාසය. මේක තමයි ප්‍රස්වාසය. මේක තමයි ආස්වාසය. මේක තමයි ප්‍රස්වාසය. එතකොට මනසට පිට පනින්න අවස්ථාවක් එන්නේ නැහැ. chance එකක් එන්නේ නැහැ. මොකද මෙනෙහි කිරීමක් මනසින්ම අපි දෙනවනේ. තහවුරු කිරීමක් දෙනවා. මෙන්න ආස්වාසය මේකට මනස යවන්න. ඒකට කියන්නේ විතක්කය හිත අරමුණට නංවනවා. ඔය මෙනෙහි කිරීමත් උදව් වෙනවා. සතිය කියන එක දියුණු කරගන්න. ආසන්න වශයෙන් උදව් වෙන කාරණා දෙක තමයි ওই දෙක. ඉතින් දැන් බලන්න මුලදී අපිට මේක වැරදෙනවා. ලේසි නැහැ. අමාරු වෙනවා, නීරසයි. හැබැයි මේක අත නෑර. දිගින් දිගටම කරගෙන ගියොත් මේ කියන කාරණා ටික තහවුරු කරගන්න පුළුවන් මට්ටමකට මනස එනවා. වීරිය ඕනි කියන්නේ ඔන්න ඔය නිසයි. මුලින්ම වීරිය ගැන කතා කරන්නේ එකයි. වීරිය එක එක මට්ටම් ලෙවල්ස් වලට ටිකෙන් ටික යන්නේ. වීරියත් එක්ක ඔන්න සතියක් දැන් අත්වල් බැඳගෙන ඉස්සරහට යනවා. ඔය කියන විදිහට අපි සතිය පවත්වන්න ඕනේ පරයන්ක වශයෙන්, සක්මන වශයෙන් සහ එදිනෙදා වශයෙන්. ඉතින් ඊට පස්සේ තමයි අපිට ආතාපි සම්පජානෝ කියන කාරණේ කතා කරන්න තියෙන. ඒ කියන්නේ සම්පජඤ්ඤය. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී ඒ ගැන කතා කරමු. තෙරුවන් සරණයි.